ඕ තෙරුවන් සරණයි දැන් අපි දැන් තමයි අපි කට්ටි ආසන ගත්තේ අපි දැන් බලාපොරොත්තු වෙනවා අද සෙනසුරාදා දවස මතක් කරගෙන ධර්ම සාකච්ඡාව බව අපි බලාපොරොත්තු වෙමු වෙනදා වගේම දිනචරියාව පවත්වන කාලසටහනක් මුල් විනාඩි සල්පේ අපි මුල් විනාඩි සල්පේ අපි විවස්ථාව සීපත් කරගෙන ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ධම්මපද කතා ඉවරයි කියන වார்த்தාවක් දැන් තමයි අපිට ලැබුණේ. ඒ නිසා අපි මේ විනිශ්චය කරමින් හිටියේ අතපටන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති උදාන පාඨ ටික උදාන ගාථා වල අදපටන් අපි සාකච්ඡාට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ දින සැකිල්ල කාලසටහන සැකිල්ල එකමයි. ඒ නිසා මම මේ මතක් කිරීමත් එක්කම සියලු දිනාගේම දැන ගැනීම පිණිස යෝගාවචර දිනචරියාව සීපත් කරනවා.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 අරුණට පළමු අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නේ නැගිට සිරුරු කිස්සඳා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන ඇතුරු උවටන, ගිලන් වැඩිටි උවටන යන ආදී සුදුසුකල්ලි යෙදී. ඍෂිනා හීල් දන් කිස සඳහා බොජුන් වලට ගොස් නොපමාව එහිවත් අපේ හසිය කුටියට යායි කිය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන්. ඈ නියත කිසේ යෙදී පිටු සඳහා පිටිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවි කියලා තැම්පත් කොට තැබිය යුතුය. පින්න පාතේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිතින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහනින් යුතුව පිටුපිනිස හැසිර පිටුපිලිගෙන පෙරලා යන කලද කමඨහන් නොහැරා යුතු. පුජුන්නල වත්සපේ ආදී ආවන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී පිටිබහුන් පිටිවැස්සුන් නැතොත් ඊතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය. සාස පහට පමණ වත් පිළිවෙත් යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනා ගිලම්පස කෙස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යයි. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමි සම්නිතුහන් කොටගත් සිටින් රාත්‍රී 10ට නිතරගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සම්නිතුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කටුණු කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගත කළ යුතුය. ඇතුළත් තොරතුරු පිට දීමත් පිටත් තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඇති පහළ වීමට ඉඩ ඇති එයින් ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයි නියම ශ්‍රමණා කල්පේ රහසත් එලිපිටත් ඔබෙන් තොරනවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වේ. තම තමාට කරගැතික සීලවට තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසිය. එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණා කල්පය යන මේවා නොබිදෙනසේ එයදී යුතු බව හොඳින් සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන්වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීක. ගමනාගමන සූද්ධිය නිතර පැතිය යුතු. අනිකෙකුට හිරියාර වනසේ තම භාවනාව පවණු කිරීම ඔබේ යුතුයකම නම් අනුන්මෙන් තමන්ගේ ගුණවත්කම් උපං අපංකම් හොවා දැක්වීමක් ඔබට ඕන නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසුයි. වැඩ කටයුතු ද ඉක්මන් වෙයි, සිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම අපක්ලේශයක් පහළවන විට ඒ නෝනින් සලකා තමගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නඟා ඒබඳු වතුරු මැඩලීමට සමත කුදුයිතු. බහැර පිළිසිතුව නිතර රැකගැනීමෙන් දස ධම්ම සුත්ත ආකාංකේ හේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිළිසිතුකම දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතු මහත්වයට හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනාවක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිත ගත යුතුය. ආගන්තුකයන්ට පැමිණෙන ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ಗುಣ දුවන ಗುಣ දියුණුවට උපකාර වන්නාseම සංවාසාරහා නොවන්නන්හා ගැටීම ಗುಣ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදුද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහිදී ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත් සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීක්ම කරන ලියුම් ගන්න දිනුද යෝගාචරත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකන්ද අත්හැරගන්න. සාහලු පැවැත්ම ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයි. පොතපත පවා අධිකවඩ කතා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතට එකඟ වැඩගෙන යෑම මෙහි වසන ඔබේ හා අනිකුන්ගේ පහසුව සඳහා වෙනුවත එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාචර දිනචරියාවයි. ඉතින් අපි දිනචරියාව කියවීම සඳහා ඊයේ විනාඩි ස්වල්පයක් ගත්තේ. අපි මේ ගාදාසේ ධර්ම සාකච්ඡා ආරම්භයේදී තියෙන්නේ යෝගාශ්‍රමීය කතිකාවතේ මුල් භාගයේ කියවීමයි කියන සීපත් කිරීමත් එක්කම අපි කලින් මතක් කරා වගේ අපි යන්න බලාපොරොත්තු වෙනවා උදාන පාළියේ ආරම්භයට. මේ අපි කරන්නේ සාමාන්‍ය පිළිවෙල වල කරන පොත් කියවීම. ඉතින් පොත් කියවීම අපි මුගක් කලාට කරන්නේ ඉන්සල්ලා විනය පිටකේ කියවලා ඒකට තමයි හුඟවදෙනේ කාදා ඊට පස්සේ අභිධර්ම පිටකේ කියවලා සූත්‍ර පිටකේ කියවන්නේ අන්තිමට වගේ ඒක කියනවා නිකන් අදහසකට කියනවා සූත්‍ර පිටකේ ගුරුවරයෙක් නැති වුණත් කියවන්න පුළුවන් කියලා. ඒක නිසා ගුරුවරෙක් ඉන්න ඕනේ විනය පිටකේ කියලා දෙන්නේ ගුරු પરම්පරාවෙන් එන අවතුම් පැවතුම්. බුද්ධ දේශනාවත් එහෙමයි. නමුත් ඒ බුද්ධ දේශනාව දැන් ඉතින් අවුරුදු 2000 ගණන් පෙරලාවිලා අපේ ගුරුනාථ මේක කිව්වේ මෙහෙමයි. අහවල් ගුරුනාථ මෙහෙමයි කියලා ඒ ඒ ආචාර්ය මත වලට බාර දීලා විනය කරනවා. ඊට පස්සේ අභිධර්මයෙන් තමයි සූත්‍රයේ තියෙනවා වෙන්කොට හඳුනා ගැනීම සඳහා උපකරණ කියලා. නිර්වාන් සරණයි. ඉතින් ඒ අභිධර්ම කෙරුවට පස්සේ තමයි සූත්‍ර කරන්න කියන්නේ. එතකොට කියනවා සූත්‍රය ඉතින් කෙරුවේ නැත්නම් කමන්නේ තනියම කරගත්තර කමන්නේ. ඒක තමයි මෙතෙක් අපි පැවතිච්ච මේ මන් දන්න ක්‍රමයට පිටුවෙන් අධ්‍යාපන ක්‍රමයේ නමුත් ඒක ඇත්තටම දීර්ඝ කාලන පූර්ණ කාලන භාවනා කරන කෙනෙකුට පැවිදි ජීවිතය ගත කෙනෙකුට පුළුවන් වුණාට අපි භාවනා ප්‍රයෝජනෙ සලකලා නැත්නම් යෝගාචර ජීවිතේ ප්‍රයෝජන සලකලා ගන්නකොට ඕන කරන්නේ සූත්‍ර පිටකේ ටික විතරයි. ඉතින් ඒ නිසා මේ මම කිව්ව ආප් කාලේ මම ලොකු සාකච්ඡාවක් යවුවා ස්වාමීන් වහන්සේ අපි තාම කාර්යබහුල ජීවිත ගත කරන්නේ. හැබැයි එතකොට මම ගොඩක් මේ මෙතෙන්ට තමයි කෙලවර වෙන්නේ කියන තැනට හිත ඇවිල්ලා තිබුණා. ඒක හුඟක්ම ඔප්නෑන් වුණා ස්වාමීන් දැක්කට පස්සේ ඊට පස්සේ මොනවද අපි බුදුහාමුදුරන්ට යාද යාළු වෙන්න ආද වෙන්න කරන්නේ. සූත්‍ර පිටකේ කියවන්නේ. ඉතින් ඒ දවස්වල කෙරුවේ මේ මධ්‍යම නිකාය කරන කියන්නේ. ඉතින් ඒ කියවනාය වල පස්සේ මම බුරුම ගියාට පස්සේ බුරුම ස්වාමීන්වහන්සේලා මන් දිහා බැලුවෙත් කැලෙන් අල්ලගෙන ආපු සතෙක්. මේ විනය කියවන්නේ නැතුව අභිධර්ම කියවන්නේ නැතුව ගුරුවරයෙක් නැතුව සූත්‍ර පිටකේ කිව්වා ඒක නිකන් වහ කනවා වගේ වර ප්‍රොටෙස්ටන්ත සභාව බයිබලයේ කියවන විදිහට දක්වනවා. ඒකේ කියන්නේ බයිබලයේ කියවන්න පුළුවන් පාදිලිට විතරයි පාදිලි කියලා දෙන්නේ. බයිබලේ කාටවත් අත ගන්න බෑ. ඒක දේව භාෂිතයක් තියෙනවා. Hindu ආගමේ කියනවා සංස්කෘත ශ්ලෝකයක් කියනවා වසලයක් අහුනොත් වසලය කන හාරලා ගන්න. වසලෙන්න සංස්කෘත අහන්නත් තානම් කටපාඩම් කරන්නත් තානම් කියන්නත් තානම්. ඒගොල්ලෝ අන්නෝනේ බමුණු දෙන යාග විතරයි. අන්න ඒ වගේ මේ ආකල්පයක් තියෙනවා මේ සම්ප්‍රදාන කෝල රාජකීය පඬිතුයන්ගේ මට මේකට සමා වෙන්න. රාජකීය පඬිතුයා කියනවා මෙව්වා කියවන එක එහෙම සේමේ වැඩක් නෙමෙයි. උකට මෙන්න මගේ පෙළ සකස්මක් ඕනයි කියලා. ඉතින් ඒකට වෙන්නේ අපි කියවන්නේ සූත්‍ර පිටක අරගොල්ලන්ගේ කණ්ණාඩියෙන් තමයි. අරගොල්ල කියලා දීපු ඉරිමානසිකේ තමයි. ඉතින් ඒකට මම හිතන්නේ ඔක්කොම කැමති වෙයි කියලා කැමතියත් තියෙනවා. තාංගයි බෞද්ධරේ එහෙම. කෙසේ නමුත් අපේ ධර්ම සාකච්ඡාට අපි ගත්තේ ධම්මපදය ධම්මපදය කියන්නේ කුද්දක නිකායේ තියෙන කුද්දක පාට යටතේ එන ධම්මපද ඉතිවුත්තක උදාන සුත්ත නිපාත කුද්දක පාට කියලා පොත් පහක් තියෙනවා. කුද්දක නිකායේ යටතේ දැන් අපි මේ පොත කියවලා ඉවරයි මං හිතන්නේ අපි ඒකට අවුරුදු 7ක් 8ක් ගන්නවා. හැමදාම එක ගාතාවක් කරන එක පදයක් කරන ඔහේ හප හප හප හප යනවා. අරක් කාලා වතරයට අරපම අරලා කනවා. ඉතින් අපි දැන් කොහොම හරි ඔන්න අද ඉර පැන්න අපි අද ඇවිල්ලා තියෙනවා උදාන පාඩුවට. ඉතින් මේ පොත කියවන ක්‍රමය. පොත කියවමයි කියලා කියන්නේ සමහරලාට මේ වගේ පොත සුමාට කියනවා. ගුරු ළඟට යනවා කියනවා අර්ථයෙන් නැත්නම් කියනවා අපි ඒ අදහසක් නෙවෙයි මෙතන ක්‍රියාත්මක කරන්නේ අපි හොඳට ඕම දියාරු කරලා අපි ගත කරන භාවනා ජීවිතයට අදාළ විශේෂම සාමනීර දස සීලිය උපසම්පදා සීලිය වගේ නැති වුණත් ගත කරන ඇත්තන්ගේ ප්‍රයෝජන සලකලා කටයුතු කරන නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ මේ කෙලින්ම නහය අල්ලන ක්‍රමයක් තියෙන වටෙන් අත දාලා අල්ලනවට වැඩිය කෙලින් අල්ලන නිසා මේක හැල්ලු කරගන්න එපා. ඉස්සර මිනිස්සු ඒ විදිහට අර ව්‍යාකරණ දැනගෙන ගුරු මතේ දැනගෙන කරනවා කියුවේ ධර්ම කවුද? ඒක හොඳට පැක් කරලා අඩු කරලා තියන්න. දැන් අපි කරන්නේ නැදනේ පැකින් කඩලා වැඩ ගන්න. අපි පැකින් කරනකොට ආයෙ පැක් කරන්න බලාගෙන නෙවෙයි කඩන්නේ. ඉස්සර එහෙම නෙවෙයි පැකින් අයින් කරනකොට අයින් කරන බොහෝම ප්‍රවේශයෙන් ආයෙක මෙහෙම පොඩකට ධාතුනා කියලා පෙන්නන කරන්නේ. පොඩ්ඩක් ඉවත් කරලා වහලා ආයෙ වහලා. ඒක වහලා කියන්නේ ඉතින් ධාතුනා කියලා එන්නේ. පෙන්නන්න නෙවෙයි කි. අපි ඒක යුතුයකමක් අන්න සමහර විටක සම්පදාන කුලැත්තෝ අපේ වැඩ පිළිවෙල ටිකක් සංකරයි. ටිකක් මොඩර්න් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මම ඒක සඳහා මම දින දාතකයන් තමයි ප්‍රයෝජන කරලා කරන්නේ. ඉතින් යනවා අපි අද පටන් ගත්තේ නවංග සත්තු සාසනයේ මුද්‍රජනාතිකේ දේශනා සුත්තං ගෙය්‍යං ගෙය්‍යා කරණං වේදල්ලං ජාතකං අබ්බුතං උදානං කියලා නාමයකට කඩලා තියෙනවා. සුත්ත කියන්නේ සූත්‍රය ගෙය්‍ය කියලා කියන්නේ සූත්‍ර කියලා කියන්නේ සූත්‍ර කියන්නේ සූත්‍ර පිටකේ ගෙය්‍යම් කියලා කියන්නේ ගද්දිය කියන එක. ගාථා කියන්නේ පද්දිය. මේකේ තියෙනවා තමයි නවංග සත්තු සාසනය. ඒ නවංග සත්තු සාසනයේ තමයි 84000 ධර්මස්කන්ධේ කියලා ওই සාමාන්‍ය කටවචෙන්ට කියන එක කියන්නේ. ඒකේ කොටසක් තමයි උදානේ. ඒ තරම්ම උදානේ මේ නවංග සත්තු සාසනයට මෙහෙමයි යන්නේ එක. මේ නවංග සත්තු සාසනය නෙවෙයි. මේ තියෙන කුද්දක පිටකේ තියෙන මේ කොටස් ටික නිසා උදාන පාළියේ ඉදා ඉඳලම ආර්යයන් වහන්සේලා අතර බොහෝම වැදගත් තාලට සාකච්ඡා වෙලා තිනවා ඒක බුදුරජාණන් වහන්සේට කියවිච්ච කෙනෙකුට කියවපු එකක් නෙමෙයි කෙනෙක් අහව ප්‍රශ්නයක් නිසා නෙවෙයි බුදුරජාණන්ගේ කෙනෙක් සඳහා හිතලා කියනකොට කියනවා කත්තු කැම්මිතා ප්‍රශ්න කියලා මේගොල්ලෝ දන්නවද මේ දසසිල් කියලා අහනවා අහන්නේ ඕගොල්ලන්ගෙන් අහන්න නෙවෙයි මම මේ ඕගොල්ලන්ට දසසිල් කියලා දෙන්න හදන්නේ කියන මාතෘකාවට දෙන්නේ නැත්නම් මෙතන ඉන්න කෙනෙක් අහනවා කොහොමද සංස දසසිල් වල නම වෙන්නේ. ඒකට පුදයන්සෝ දසසිල් කියනවා. මේ ඒ දෙකටම නෙවෙයි. උදාහරණේ කියලා කියන්නේ කියලා පිටවිච්ච සුවාස. ඒ සුවාසේ මේකේ තියෙන සුත්ත ගෙය්‍ය සූත්‍ර පිටකය කියලා කියන්නේ මේ ගාතාව සහ ගද්‍ය දෙක එකතෙන් කරලා යන සිද්ධියකට වාතාවක්. ගෙය්‍ය කියලා කියන්නේ ගද්‍ය කොටස. වෙය්‍යාකරණම් කියලා කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ චුල්ල වේදාල මහ වේදාල ආදී තාම ගැඹුරු ධර්ම කොටස් සම්බන්ධ කරගුවා. ගාථා කියලා කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන ගාථා සාමාන්‍ය සූත්‍ර නිපාතම ගාථා සංවිතනිකය තියෙන සගාතක වර්ගය කියලා ගාථා සහිත වර්ගය තිබුණා ගොඩාක් තියෙනවා ගාථා ඒ ටික වෙනවා ඊට පස්සේ ඉන්නේ උදානය ඒ නිසා උදානය ගාථා 82යි තියෙන්නේ ධම්මපදේ වගේ ලොකු නෑ බොහොම පුංචි හැබැයි ඒකේ තියෙන gist of the meaning උදේසන්සිට මේ දේවල් ලෝකේ නාටකම දකින්නකොට කියලා කියවෙනවා අනේ කන පරිප්පුවක පහත. අනේ කන මඩෝල හැටි. හැබැයි කාටවත් ඉඟි කරන්නේ නැහැ. හැබැයි ඉඟියක් නැත්තේත් නැහැ. කොහොමද එල්ලයක් නැහැ. දැන් අපි ඊයේ එදා කියපු සූත්‍රයේ තියෙනවා මේ සූරිති විරාජා මේ බුදුජානනාංශේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම හිර වුණා ඔබ වහන්සේ ගැලවිලා ඉන්නේ මට බේර ගන්න. ඒකට බුදුජානනාංශේ සූර්යති විරාජයන් අරබය අසුරයාට බණක් කියන. අසුරයාට විධානයක් කරනවා. ඒකට අරබය. ආරම්භ කියන වචනේ පාවිච්චි. මේකේ ආරම්භ නැහැ. කිසි කෙනෙක් අරබයා නෙවෙයි කියන්නේ. නිකන් සුවාසයක් කරනවා. අනේ අනිච්චන් කියලා අපි කියන්නේ. දෙයක් දකින්නකොට කවුරුත් කෙරුවා නෙවෙයි. යෝ සාධාරණ. අනේ අනිච්ච. කියලා අපිට කියවෙනවා. ඉතින් අර අර පක්ෂයක් නැහැ මේ පක්ෂයක් නැහැ අපිට වැඩකුත් නැහැ. හතේ කල්ලාගෙන අනික් කතා කන. පණ නීති යනවා. ඉතින් ඒක අනිච්චන් කියලා එනවා. අපමණ හරි සතුටකින් එනවා. මලබබරෙක් ඇවිල්ලා මලක වහලා එයා ලස්සනට නටනවා. ඒක සතුට ගන්න ඒකට උදාන කියලා කියනවා. ඉතිවුත්තක කියලා කියන්නේ වුත්තන් හේතම් භගවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මාතකේ ඔක්කොම වම ඇරුවාට පස්සේ ඉතුරු වෙච්ච පුංචි පුංචි කෑලි එළියට ගන්න. මේවත් බුදුහාමුදුරු කියලා කියනවා. මේවත් බුදුහාමුදුරු කියලා කියනවා. වුත්තන් හේතම් භගවා කියලා ඒත් ඉතිවුත්තක වගේ ඊට පස්සේ ඒකත් ගන්න පුළුවන්. ඊට පස්සේ ජාතක කතා ජාතක කතා බුදුජානකගේ පෙර ආත්ම අභූත ධර්ම අභූත කියලා කියන්නේ මොකද්ද මම දන්නේ වෙනම අර්ථයක් තියෙනවා. අද්භූත ධර්ම මම හිතන්නේ ඔබ සවත්ත සූර්ය ගමන සූත්‍රයේ ඒ වගේ ලෝකේ හැටගත්ත හැටි විනාශ වෙන හැටි වගේ කෙටි සටහන් තියෙනවා. වේදල්ල කියලා කියන්නේත් චුල්ල වේදල්ල මහ වේදල්ල වගේ මේ ව්‍යාකරණ වේදල්ල කියලා කියන්නේ වේදයේ අන්ත වේදාන්ත කියනවා. වේදේ අන්තිමටම අරගත්ත සූත්‍ර සාර වේද සාරය වගේ වේදාන්ත වලක් තියෙන්නේ වේදල්ල කියලා සූත්‍රයක් තියෙන්නේ මේ භාවනාවටවත් ඉදිරියදා ජීවිතේ සාර්ථකත්වයට අවශ්‍ය දේවල් නෙවෙයි. ගැඹුරින්ම කොහොමද පටිච්චසමුපාදේ ෆිලොසොෆිකලි දර්ශනානුකූලව විස්තර වෙන්නේ. ඉතින් බුදුජානනාංශයේ අර පිටිපසට පිටිපසට නිස්සාර නිසාරණ කරන ගිහිල්ලා අන්තිම ක්‍රක්ෂයකට ගියාට පස්සේ මැදට ගියාට පස්සේ ඊ ගාවට ඉන්නේ කරන්නේ කියන ඔබ මෙතෙන් ආවත් ඔබට දෙන්නේ මෙන්න මේ දේවල්. මේ සතෙක් පුද්ගලයේ කාර්යවාදී කරන කතා කරන්නේ මූල ධර්ම වල සාරාර්ථයට යන වේදන්නේ. ඉතින් ඒක ඇත්තට ගැඹුරු ධර්ම කියනවා. නිබ්බාන පරිණමිත දේශනා කියනවා. සං මුසුනිත පරිණමිත දේශනා කියනවා. ඉතින් නැති වෙන්නේ ඉස්ලාම ලෝකේ අපි ධර්මකාරක වෙනවා. අපි ධර්ම නැති වෙනවා කියලා. මෙන්න වේයකරණ වේදාල දෙක තමයි ලෝක ඉස්ලාම භාවිතය. ඔක්කොමලා කියනවා මේවා අපිට බෑ කියලා අතාරින්න. ඒ පස්සේ තමයි සාසනික දිරාණ දිරාණ දිරාණ යනට ගැඹුරු සාර මණ්ඩේ තියෙන්නේ වේදාල සහ වේයකරණ ධර්ම වල ඒක ඉතින් කවුරුත් දැනටත් කියන්නේ දැන්වත් කියවන්නේ ෆිලොසොෆි වලට PhD එකට වගේ කියවනවා කියලා එමන්ච බුද්ධාගම දන්නෙත් නැහැ පිළිපදයක් දැකලත් නැහැ ඒගොල්ලෝ කියනවා බෞද්ධයෝ ඔවා කියවන්නේ අපිට ගැඹුරු වැඩි කොහොම සංඝයාගේ වැඩ නැත්තම් කියලා කොහොම කොහොම හරි කරාදේ ඉතින් උදානේ වැටෙන්නේ එහෙම එකට හැබැයි රසයි උදානේකට හැම දෙයකම පසුබිම් කතාවක් තියෙනවා ඒක පිළිබඳව අපි මම මේ කියවන කොටසේ රසයක් තියෙනවා නම් සෑහෙන විස්තරයක් මේ කියලා දෙනවා මේ උදාන ගාතාවට පදනම් වෙච්ච ඇටි ඒක කෙටියෙන් සටහන් කරනවා මේ පොත මම හරි කැමැති මේ පොත පෙරවදනක් කියලා තියෙන මේ පොතට කන්නි මහර සුමංගලම් මම කියන කවුරුත් ඔබ දන්නවා කන්නි මහර සුමංගලම් හම්සෝ කියන්නේ අර මිනි මෙන්ෂන් පොත සංසාර මන්දිර පොත ලිව්වා වතුරුගන්දිසිගේ හම්සෝනේ ගුරුනාන්සේ ඒ ශාන්සේ ලියනවා මේ කතාවට යන ඉස්සෙල්ලා මම මේ ඉති සකස් කිරීමක් කරන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකාට අයත් තුන්වන ග්‍රන්ථයේ උදාහරණ නම් හැඳින්වේ. පාලි අටුවාවන්නේ බුද්ධ වචනේ අංග 9කට බෙදා දක්වීමේදී එක අංගයක් උදාහරණයයි නම් කෙරේ. පෙළෙහිම නොඑක් තැන්වල සාහිත්‍ය විභජන ලෙසින් සුත්ත ගෙය්‍ය වචන සමග උදාහරණ යනු එයි. උදාහරණ යන පදයේ නිෂ්පත්‍යාර්ථය හා පර සාහිත්‍යන්නේ ඊට දී ඇති අර්ථ කවරේද යන පළමු කොට විමසා බැලිය යුතුයි. උදාන શબ્දයේ සංස්කෘතයේ දක්නට ලැබේ. ශබ්ද සබ්දස්තෝමේයි මේ සත්‍ය උත් పూర్ව අන ධාතුවේ ඝං ප්‍රත්‍යවි සිද්ධයයි දක්වා තිබේ. ඌර්ධ ගමනාත් ක්‍රමන වෘත්ති යුත්තේ කණ්ඨස්තේ වයෝ වායව උදරාවර්තේ නවකව ස්පර්ශ බෙහෙදෝච බෙහෙදේච යනුවෙන් මේ සත්‍ය සඳහා අර්ථ තුනක් දක්වා තිබේ. උඩට ගමන් කරන වායුව උදරයේ සුලියක් වූ නාභිහා සර්ව බෙහෙදයක් යනු ස්පර්ශ ભેදයක් බව. යනු ඒ අර්ථ තුනයි. උදාන શબ્දේ වෛදික සංස්කෘතිය දක්නට ලැබේ. ආතර් මැක්ඩොනල්ඩ් හා බෙරි ඩේල්කින් යන පඬිවරුන් විසින් වෛදික සූචියේ වේදික ඉන්ඩෙක්ස් එකේ මේ શબ્දේ පිළිබඳව කර ඇති විස්තරේ පරිවර්තනය කර පහත දක්වනු ලැබේ. ප්‍රාණ වායුන් පසක් දක්වන විට උදානයේ සාමාන්‍යයෙන් පස්වන්නේ. ආශ්වාස පාතාස වාතේ උත්කාව කිවිසුම ඒත් එක්ක උදාන වාක්‍යයක් එවිට උදාහරණ වශයෙන් මේ සංස්කෘත වෙන්නන්නේ ඒට ප්‍රාණයට පසුවත් ව්‍යායනයට ව්‍යාණයට හෝ සමානයට పూర్වත් ව්‍යාණයට හෝ සමානයට పూర్වත් වෙන දෙවැන්න ලෙසට එසද දක්නට ලැබේ. නැවත එය ප්‍රාණීය හුදු ප්‍රතියෝගයේ ලෙස හෝ ප්‍රාණීය හෝ අපානයේ පාන කරන පානාපාන ආනාපාන දෙකයි විස්තර කරන්නේ. අපානයේ අනුගතයේ ලෙස හෝ එය හමුවේ එනු හමුවේ ශතපත ප්‍රාක්‍මණයේ එන ආහාර කාදමන වායුව ලෙස සලකා තිබේ. ඒ කියන්නේ කෑම කාමට පස්සේ අර උඩට එන රාම වාතේ එන වගේ කියන එකක් දන්නේ නැහැ. මේ මතයේ පසුකල උපනිෂද් වලින් සොයාගත හැකිය. මේ කණ්ඨයෙන් ඉහළට නැගී මරණයේදී ජීවයේ ගෙන දෙන වායුව ලෙස සලකා සලකා තිබේ. මේ කන්ටේ නිලට නැගී මරණයේදී ජීවියේ ගෙන යන වායු. මෙතනින් ගිහිල්ලා ඊගාවාත්මට යන්නේ අන්තිම හුස්ම මොකක්ද කියන්නේ ඒකට කියන්නේ අන්තිම හුස්මට මේ සිංගඩිය සිංගඩිය ගලවලා යනවා කියන්නේ. අද්දෝහල ලස්සන ගැමිය වසා කරන යාහග්ගාවයි. ඉවරයි. අන්තිමට යන වාතය වතුර වැටිච්ච මිනිහට හී බුබුලු කියලා කියන්නේ. බුබුලු බුබුලු කාලේ කියලා අන්තිම බුබුලක් වෙනවා. හී බුබුලු දැම්මම පස්සේ ඉවරයි. එහි ඈ ස්වාසය අදිනවා තමයි මේකට එනවා. ස්වාසය අදින වෙලාවේදී ඒකපාරේ චන්දේවල හාමුදුරුවෝ කතා කළා කිවලු. නම් මෙන්න මේ 50 මෙන්න මේකට තමයි ස්වාසය අදිනවා කියන හොඳට බලගන්න. කියේ ඒ සංජාති අදිනවලු බෑ. සයිබාග් කරලා හග්ගය. අග්ගානික තමයි උදාහරණ. අන්තිමටම ඒක තමයි ඒක තමයි කියනවා ඉක්පුතුන් පිටවලා ඊගා ආත්මට යන්නේ කියලා වේදාන්ත දක්වනවා. ධර්ම ග්‍රන්ථ වශයෙන් උදාන පාළිය වැදගත්. ඒත් දක්වපු විස්තරයටද මේ බව එළිවේ. මුළු තුන් පිටකයේ හේතුඵල නියමයේ පිළිබඳ සාමාන්‍ය ප්‍රකාශය ඉතා හොඳින් නැත්තේ මේ ග්‍රන්ථයයි සිතමි. බෝධි වර්ගයේ තුන්වන සූත්‍රයේයි ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති යනුවෙන් ඒ දැක්වේ ක නැමැති ධර්මයේ ඇතිවන කල කා නැමැති ධර්මයේ ඇතිවේ ක නැමැති ධර්මයේ නැතිවෙන කල කා නැමැති ධර්මයේ නැතිවේ නම් ක නැමැති ධර්මය හා කා නැමැති ධර්මයේ ධර්ම හේතුවයි. ක නැමැති ධර්මයේ කා නැමැති ධර්ම හේතුවය. නවීන විද්‍යාවට ප්‍රමාණවත් යයි බර්ටන් රස්සල් ඉදිරිපත් කර හේතුඵල නියමයේද මේ පදේ. වික්ත සරල pāli භාෂාව හුරු හුරු කරගනු කැමැත්තෙකුට උදාන නිදාන ගාථා ඉතා ප්‍රයෝජනවත්. දෙවෙනි වර්ගයේ 8 වන සහ 4 වනගේ 4 යන උදාන මේ කරුණින් වඩාත් උචිතයයි හැඟේ. හැම අතින්ම උදාන පාළියේ සාතරයෙන් භාවිතා කළ යුතුය. ඒ අපි මේ කනිමාර සමංගල ස්වාමීන් වහන්සේ හරිම විවේචනාත්මක කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේට කිට්ටුවේ හිටියනම් හිටියේ පොල්ලත් බුද්ධදත්ත හාමුදුරුවෝයි ඥානසී හාමුදුරුවෝ ගෙම් පිටකේතර ඒ දෙන්න ඒ තුන් දෙනාම කවදාකවත් තේරවාදයට සාදරයෙන් බැරි වෙන විවේචනාත්මකව බැලුවේ. බලලා කිව්වා මේ මේ දේවල් අනමිති වශයෙන් කරගහන ගියාට මේ තේරවාදයේ පුණ්‍ය ගහපුවා අදාළ නැති දේවල් මෙන්න මේවා විවේචන වේතුයි මේ ටික ගත යුතුයි කියලා අභිහිත හඳනකපු තුන් නමක්. අපේ මෑත ඉතිහාසයේ ඉන් සමහර වෙලාවට සම්ප්‍රදාන කුල ස්වාමීන් වහන්සේලා පිළිගන්නේ නැහැ. මොකද මේකට කිසිම මේ වැඩිහිටි මහල්කමකට සලකන්නේ නැහැ ත්‍රිපිටකය දන්නවා. අර වනවනවා. ඊයේ තනක වනවනවා. කඩුව වනවනවා වගේ වනවනවා. කවුරු මොනවා කිව්වත් කිය. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක්. ඒක නිසා අපි ඒ පූර්විකාට පස්සේ අපි බලමු ගාතාවට එන්නත් අපේ සූත්‍රයට යනවා. මේ මෙල්බන් කට්ටියට ඇහෙනවද සහභාගී වෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ අද හොඳට මේ පැහැදිලි. එහෙනම් කන පුරා අහගන්න ඈ. එතකොට මේකේ තියෙන්නේ මේ මේ යදා හවි පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජහයතු බ්‍රාහ්මනස්ස ආතාපිනෝ කෙලස් තවන වැරෑතිව ජහයතෝ කෙලස් දවන ජායනාර්ථ දෙකක් තියෙන එකක් තමයි ධානය වලටත් මේ උපනිධායන කියන පදයෙන් ගන්නවා නිවර්ණ ධර්ම දවනවා කෙලස් දවනවා කියලා ධායතු බ්‍රාහ්මනස්ස කියලා කියන්නේ ඇත්තටම කෙල පැමුණා කියන ධර්මය. තපසින් ඇතින් සහ කෙලස් පැමුණින් කෙල පැමුණිට යම් වෙලාවක ධර්මයේ මතුවේ. මෙතන ධර්මයේ මතුවෙන කියන්නේ හේතුඵල ධර්ම දෙක අතර සම්බන්ධතාවය තේරෙනවා. මෙතන පුද්ගලයේ ආත්මයක් ඉස්ත්‍යාවක් පුරුෂයෙක් නෙවෙයි. මේ තියෙන්නේ ධර්මතාවයක්. මේක තියෙන ස්වභාවය. මේක තියෙන්නේ මේ නිසා මේ වෙනවා කියන එකක් මිසක් මූල හේතුවක් නැහැ. අහවල් දේ කියලා ෆස්ට් කෝස් කියන එකක් හොයන්න බෑ. අහවල් දේ නිසා අහවල් එක වෙනවා. ඒක ආයෙත් මේ දෙයට හේතු වෙනවා. ඒක හේතුව ඵල වෙනවා. නැවත ඒ ඵලෙම ඊගාවට හේතු වෙනවා. ඒ නිසා මේ කිකිලිද පිටරේද කියලා කියන්න බෑ ඉස්සලා. ඉස්සලා කිකිලිද පිටරේ කියන්න බෑ. පිටරේ ශක්තිලි වෙනවා. කිකිලි නිසා පිටරේ. අම්මද දුවද ඒ මොනවාක්වත් විස්තර කරන්න බෑ. අම්මා කෙනෙක් වෙන්නේ දුවෙක් වැදුවොත් තමයි. වැදුවේ නැත්නම් වන්දිනිය. වන්ද්‍යාස්ත්‍රියවක් අම්මා කෙනෙක් කියන්නේ. දුව තමයි අම්මව අම්මා කෙනෙක් කරන්නේ. ඒත් එක්කම අම්මා දුවක් ප්‍රසූත කරනවා. ඊට පස්සේ මේ මේ චක්‍ර තමයි යන්නේ. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ උදාන ගාතිති පෙන්වන්නේ බ්‍රාහ්මණයෙකුට කෙලස්තාවන බැර ඇති බ්‍රාහ්මණයෙකුට දුවට සමතෙන් හෝ විපස්සනා ධ්‍යාන ඇති වෙලා පිරිසිදුව මේ කාම රාග ආදී මායා ධර්ම නැතුව එහෙම නැත්නම් කාය දුස්චරිත ආදී ගොරෝසු කෙලෙසුත් නැතුව ඉන්න වෙලාවේදී ධර්මයේ දකින්නයි කියලා ලෝකේ ඇත්ත දකින්නයි කියලා නැත්නම් ලෝකේ ප්‍රകൃතිය දකින්නයි කියලා දකින්නේ හේතුඵල ධර්ම. ඉතින් ඒක නිසා මම එදත් විදිහට මේ රීස් ඩේවිස් වගේ කට්ටිය පාලිටෙක් සොසයිටි එකේ හිටුවා බුදුන්සගේ ධර්මයේ සාරමණ්ඩේ හේතුඵල ධර්ම. මේක කියන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ 84 ධර්මයේ බණ කිව්වේ සාරා සංඝ කල්පලක්ෂයක් පෙරුම් පිරුවේ මේ හේතුඵල අඳුර ගන්නයි කියන ධර්මත ඒගොල්ල අඩු කරා. මේ තව සමහර කිව්වා නෑ චතුරාර්ය සත්‍ය තමයි බුදුජානනාංශයේ දේශනාවේ සාරය කියලා. තව කෙනෙක් කිව්වා නෑ අනිච්ච දුක්ඛ අනාත්ම තමයි බුදුජානනාංශයේ සාරය. තව කෙනෙක් කිව්වා නෑ සීල සමාධි ප්‍රඥා තමයි බුදුන් සාලිකෙදී. විවිධ මත කිව්වා එයින් එක මේ තාමත් නැගිටලා ඉන්න මතයක් තමයි මේ ධර්මය කියලා. අතස්ස කාංකා වපයන්ති සබ්බා අන්නේ දවසකට යම් කෙනෙකුට මේ හේතු නිසා මේ ඵලය වෙනවා කියලා දැක්කානම් දුටුවානම් එයාට විචිකිච්ඡාව නැති සැකයක් නැහැ මේ බුදුන්ද නැද්ද කියලා සැකයක් නැහැ. මේ ධර්මයේද නැද්ද කියලා සැකයක් නැහැ. මේ සංඝයාද නැද්ද කියලා සැකයක් නැහැ. මම සිල්වන්තද නැද්ද කියලා සැකයක් නැහැ. මේ හතරෙන් පටන් අරගෙන සෑම පුරාණ පැතිරිච්ච සැක එන්නේ ඒ කාරණාට හේතුව දන්නේ නැහැ. ඒ හේතුව නිසා මේ කාරණා වෙන බව දන්නේ. නැත්තම් උඩට වැඩි භයානක පැත්ත තමයි මේකට කාරණා මේකයි කියලා වරදොල වටා ගන්නවා. මේක නිසා මේක උණයි කියලා වරදොල පටන් ගත්තොත් මොනම රින්සෝ දාලවත් හොදන්න බෑ. unlike රින්සෝ මොකකින්වත් හොදන්න. අපිට වෙලා තියෙන්නේ අවිද්‍යාව දෙකකට ක්‍රියාත්මක කරන එකක් දන්නේ නැහැ. අනිත් එක පඬිතකමක් හිතාගෙන අපි දන්නවයි කියලා වැරද්දක්. දන්නේ නැතිකමට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. වරදොල වටා ගැනීමට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඉතින් අපි මේ tira දෙකකින් දැහිලා තියෙන එකක් අයින් කරනට එකක් එනවා. ඒක අයින් කරනකොට මේකයි. ඉතින් ඒ නිසා අපි හිතනවා දැනුම ලැබීමේ අවිද්‍යාව විද්‍යාව දුරු කරන්න පුළුවන් කියලා දැනුම ලැබෙන්න ලැබෙන්න මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව සත්‍යයයි හිතා ගන්න බොරුවෙන් ආවරණය වෙන ගැතිය බහුලයි. දන්නවා කියලා අසත්‍ය සත්‍ය වශයෙන් ගත්තේ අසාරේ සාරේ වශයෙන් ගත්තේ ගන්න බහල වෙනවා බෞද්ධ වෙනවා. ප්‍රතිපත්තියෙන් තොරව. ඒ වගේම ප්‍රතිපත්තිය කොච්චර රැක්කත් බුදුමතේ අහලා නැත්තම් චින්තාමය ඥානෙ නැත්තම් එහෙම සපෝට් එකක් අහන්නත් ඕන කරතෝഘോഷයත් අවශ්‍යයි. ඇතුළේ යෝනිසමංස්කාරයත් අවශ්‍යයි. ඒ නිසා මේක එක පහරකින් කරන්න බෑ. ඒක හැම එක රැයකින් කරන්න. ඒක ක්‍රියාවකින් කරන්න බෑ. දෙපැත්තෙන්ම තලි තලි කැපි කැපි මේ ගඟේ ගහගෙන යන ගලක් පෙරලෙනකොට පෙරලෙනකොට රවුම් වෙනවා වගේ වෙන වැඩක් තියෙන්නේ. ඒ එහෙම වෙනකොට ඒ පුතුලට සැක නැති වෙනවා. ඒක තමයි මේ ටෙන්ෂන් කියලා කියන්නේ මේ කාලේ. අසහනය කියලා කියන්නේ. එහෙම නැත්නම් මානසික ආතතිය කියලා කියන්නේ. ඒක ප්‍රධාන ලක්ෂණ තමයි සැක. අපි උද්දී ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ සැකේ. පුතුමාකාර අසහනයක ජීවත් වෙන්නේ කොච්චර බක්්‍යවත් කොච්චර සපසයික දෙක හිටියත් කොච්චර පොලිස් ආරක්ෂාව තිබ්බත් කොච්චර කම්බි වැටවල් ගහගෙන හිටියත් අපි ඉන්නේ හැම වෙලාවෙම සැකේ. ඒ නිසා ඕන වෙලාවක තිගැසෙන්නේ. ඉතින් ඒ වෙලාවට ගන්න දෙයක් නැහැ. ඒ වෙලාවට නිකන් වැල් ගැඩ පිල්ලෙක් වගේ පොඩි වැඩ කරන හැටිත් එක්ක වගේ වෙනවා. ඒකට හේතුව මේ හේතුඵල ධර්ම. අපි හිතන මොකද්ද මිස්ටික් එකක් තියෙනවා. අපි හිතනවා මොනවද වෙනවයි කියලා. ඒ වගේම තමන් හිතාන අර්ථකථන දෙන්න මේක උනේ මේකයි කියලා. ඇත්ත හැටියට දකිනවා නම් ඒකට කියන්නේ ධර්ම කියලා ස්වභාවයක් තියෙනවා. කවදාකවත් කෙනෙක් තව කෙනෙකුට යමක් කරන්න බෑ. කෙරෙන්නේ ධර්මතාවයක් අනුව ඒ මනුස්සයා උපකරණයක් වෙනවා පරණ කර්ම ශක්තිය. නැත්නම් අලුත්ෙන් කර්ම රැස් කිරීමකට මේ හේතුඵල ධර්මයක් නැත්නම් කෙනෙකුට තමන් වශයෙන් චේතනා වශයෙන් හෝ <clears throat> අනුන්ට උදව් කරනවා කියලා කියනවනම් ඒක ඉතින් හොඳයි බබාලනවා. හේතුඵල ධර්මයක් දකිනකොට කෙනෙකුට කෙනෙක්ට තව කෙනෙකුට කරන්න දෙයක් නැහැ. තමන්ට තමන්ට කියලා කරන්න දෙයක් නැහැ. එහෙම දෙයක් නැති බව අවබෝධ කිරීම තමයි අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේ අපි හිතන්න යමක් කළ හැකි මමත් මමත් පොරක් කියන. එහෙම හිතන්න. ඉතින් හිතාන ඉන්න දාකල් වෙන්නේ ඒ භාවයට අපි කොටු ඒ මාළු අල්ලන්නේ මාළු කාරයක් කියනවා වගේ වඩවර කරනකට වඩයි කියනවා වගේ යම් භාවයක් ඇල්ලුවොත් ඒ භාවය තමයි අපි අපිට වැටෙනවා ඒ නිසා ඒක අතාරින්න නම් සක්කායදිට්ඨිය අතහැරෙන්න අපිට තේරෙන්න ඕන හේතුඵල ධර්මතාවයක් තියෙන එක උතුම් ඥානෙ බීජ ඥානෙ චිත්ත ඥානෙ කම්ම ඥානෙ ආදී න්‍යාය හතරක් වැඩ කරනවා අපිට තියෙන වාසනාව තමයි මේක දැකීමේ නිරීක්ෂණය අපිට තියෙන දැක ගන්න පුළුවන් ඒක තමයි විපස්සනා කියන්නේ පාඩමින්තුවේ ගැලරියට ගිහිල්ලා යන කතාව බලන්න. නමුත් අපිට සම්බන්ධ වෙන්න. අපිට අදහස් ප්‍රකාශ කරන්න. අපිට පුළුවන් නිරීක්ෂණ තත්ත්වය. ඒ නිරීක්ෂණ තත්ත්වය බලලා අපි මේ මේ පෙට්‍රල් කුච්ච ගන්න හදනවනම්, ඉහිලුන් නැති තත්ත්වයටපත් වෙන්න හදනවනම්, නැත්තම් ගම්මනන්න හදනවනම් ඒකෙන් ඇති ඒක තේරුමක් නැහැ. මොකද ඒ නාටකම වෙන එකක්. ඒක කලින් ෆිල්ම් කරපු චිත්‍රපටයක් කියන්නේ අපිට දඟලුවක් නැතත් ඔච්චරයි. අන්න ඒක වෙනකොට සැක සංකල්ප තියෙනවා. වෙනවා. එවනේ ලෝකේ පරිවර්තන කළා තියෙන්නේ. සැක සංකා දුර වෙනවා කියලානේ. අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මති. යම් විදිහකට ඈම ධර්මතාවයක්ම හේතු සහිතයි කියලා දැනගත්තා. ඒ හේතුව කිසිම গুপ্ত දෙයක් නෑ. one to one relationship එකක් තියෙන එකට එක් සම්බන්ධතාවයක් කන්නට ගහනකොට වටිනා වගේ ධර්මතාවයක් තියෙනවා. අපිට සැලක කරන්න කල්පනා කරන මොනම දෙයක් නැහැ. ඇත්තටම අපිට සුදුසුකම් නැහැ ඔබ කරන්නේ. අපිට තියෙන්නේ එළඹිච්ච දේ මෙහෙම බාර ගන්න ඕක යන්නේ අපිට වැඩි ලොකු මේ ධර්මතාවයකට. යන්නේ ස්වභාව ධර්මයකට, භාව ලක්ෂණයකට. අපිට භාව ලක්ෂණي ආબોධ කරන්න බැරි එක්ක අහලා නැහැ. නැත්නම් අපි ඇසියුම් කරන මේක මෙහෙම වෙන්නේ. අපේ විද්‍යාඥයෝ කියන ඌරෝ අපිට ෆෝමියුලා දෙනවා. මේ විදිහට කල්පනා කරනවා. ආර්ථික විද්‍යාඥයෝ තව ටිකක් කියලා කියනවා ඕකට මෙහෙම හේතු දාපන්. දේශපාලනඥයෝ දැනගෙන කිරිය පුම්බගෙන කියන ඕගොල්ලන්ගේ ප්‍රශ්න අපිට දෙන්න අපිට ටැක්ස් විතරක් ගෙවන්න අපි බලන්න. සමාජ විද්‍යාඥයෝ කියනවා අනේ කරදර වෙන්න එපා අපි සාධාරණේ කරලා දෙන්නම් කියලා උන් රෑ 30 නයිට් ක්ලබ් වල. ඔය හැම සමාජ විද්‍යාඥයෝ. ඉතින් ඒ උපත්තිගේ නීති ෆෝමියුලාස් ටිකක් අරගෙන තමයි අපි මේ කඩුවටම් කරන්න හදන්නේ අල්ලපු දෙයක්. ඒ උන්දලත් කරන්නේ කාමයට පහඳින එක විතරයි. ඉතින් ඒකයි කියන්නේ ඕ ජරා ජාති වින කැලයක් ගහට බලන ගස්කොලන් වල ඒ විහිළු. ගස්කොලන් වල තියෙන ස්වභාව ධර්මයි. කැලෑ නීතිය කිසිම දෙයක පාන්නච්චේකට ගැරන්ටි එක ගිහලා මීයක් කැල්ලුවට කරන්න දෙයක් නැහැ. මීයට කරන්න දෙයක්වත් නැහැ ගැරන්ටිට කරන්න දෙයක්. ඒකම තමයි කියන්නේ. ඉතින් අපි මේක හදන්න ගිහලා තමයි අමාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක අතාරින්න බෑ. මොකද අතහැරියට අනිත් වල අපිව අතාරින්නේ. ඒගොල්ලෝ අපි අල්ලන. ඒ වගේම අපිත් එක්ක අනිත් උගන්නන්න ආද. එහෙම නැත්නම් අනිත් පැත්තට කියලා දෙන්න හදනවා. කොහොම කොහම හරි ආවෙ නැහැ. ඒ නිසා මේ සැක සංකා දුරු වීම සඳහා සහේතු ධර්ම බව තේරුම් ගන්න. මම නිදර්ශනයක් වශයෙන් කියනවා. නමුත් මම කැමති නෑ ඒක නම් වශයෙන් කියන්නේ. නමුත් නොකිය මට බෑ. අපි එදා ඇහුවා හේතුඵල ධර්මයේ පිළිබඳව අඟහරුවාට බණ. ඒකෙදි කතා කරලා කිව්වා ජාති ජරා මරණට හේතු උප්පත්ති උප්පත්ති නැති කිව්වොත් ජාති ජරා මරණ නැති හේතු. උප්පත්ති නැති කරපුවා අරගෙන දෙන්නේ. ඒ උප්පත්තියට හේතුව මොකද්ද? භවය. නිසා භවේ නැති කිව්වොත් ආයේ උප්පත්ති ඕනෙත් නැහැ, ජාති ජරා ඕනෙත් නැහැ කියලා අන්තිමට අවිද්‍යාවට ගණන් අතර කරා. මෙතන කිව්වා අවිද්‍යාව නැති කරන එක විතරයි කරන්න තියෙන්නේ. අවිද්‍යාව නැති කරොත් සංඛාර විඥාන නාම රූප සියයම නැති වෙනවා කියලා එකකට පොඩි කරා. ඉතින් ඒකට ඕන කෙනෙකුට තියෙනවා හරි ප්‍රබුද්ධයි කියලා. මම අනේ මට සමා වෙන්න ඕනේ මේ දේශකයන් වහන්සේට ගහන්න නෙමෙයි මම මේ වතු කරන්නේ. එහෙම වෙනකොට මේක ධර්මයේ මතු කරන්න ලේසි නිසා. නමුත් බුද්ධ ධර්මයේ එකකට කවදාකවත් අඩු කරන්න බෑ කියලා විතරක් මතක කවදාකවත් ඒක හේතුක නැහැ. මොකද විද්‍යානුකූල නිදර්ශනයක් කියන්න පුළුවන්. ඉස්සල්ලාම දෙවෙනි ලෝක යුද්ධයේදී මිනිස්සුන්ගේ කඩු පාරවල් බුලට් පාරවල් වගේ මේ පොළොවට වැදුනාට පස්සේ එක එක තැන් ඩැමේජ් වෙච්චාම ඇහැ පොට්ට වෙනවා කන වැහිච්ච යනවා කියන එක ඉස්සලා මැප් කරුවේ ඉතින්. අනන්තව හම්බුන ඔළුව ඩැමේජ් වෙච්ච මිනිස්සු. එනකොට ඒ ඒ ෆැකල්ටි එක වැඩ කරනවා. එදා මැප් කරා පිනීම තියෙන මෙතන, ඇහිම තියෙන මෙතන, මතකයේ තියෙන මෙතන කියලා දැන් තියෙනවා මැප් එක. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකට විද්‍යුත් තරංගයක් දීලා නැත්නම් ඇහැ වැඩ කරන වෙලාවට එතන වැඩියෙන් නලියන බව දැනගෙන මේක තහවුරු කරනවා. තහවුරු කරලා බලනකොට තේ පස්සේ තේරුම් ගත්තා එකක් නෙවෙයි තව පොලක් තියෙනවා. ඊට පස්සේ බලන තව පොලක් දැන් 16 පොලකට වැඩිය හම්බෙලා තිනවා මොලේ ඇතුළෙම. අර එක තැන නෙවෙයි ඇහි කටහිත ඒ තැන දැමේජ් උනත් අනිත් තැන් වැඩ කරනවනම් ඇහෙන් කොටසක් වැඩ කරන්න පුළුවන්. ඇහත් එකක් මුලේ තියෙන තැනත් එකක් මුලේ හත්තර පොලක් තියෙනවා. ඒ නිසා එකක් නැතුනොත් අරකින් කරනවා මේක නැත්තම් මේක කරන නිසා එක තැනකට අඩු කරන්න හදනවා කියලා කියන්නේ ඕනකට වැඩි මූලධර්මවාදී වෙනවා. මේක ප්‍රධාන වශයෙන් අපේ මුළු අධ්‍යාපන ක්‍රමයේ වනස පිළිකාව. අද ඉන්න අධ්‍යාපනඥයෝ ඔක්කොම ප්‍රශ්නයක් අහලා උත්තරේ කලින් දීලා තිනවා මේ උත්තරේ ලිව්වොත් 100ක් දීපන් මෙච්චර ලියෝ 50ක් දීපන් මෙච්චර 30යි කියලා. ඒ මෝල් වහන්සේ හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ ඒකයි. අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝල මම ඉස්කෝලේ පාස් වුණා. ඒක හිටපු අධ්‍යයන මාත්‍යක් දෙකෙන් ඉතිරලේක. ඊ ගාවට එන එක්සිකියුටිව්ස්ලා පත් කරන ඉන්ටර්විව් එකට ගිහින්. මෙයා ඉන්ටර් බෝඩ් එකේ නහලා තියෙනවා මහලිකංගේ දිග කියලා. අපත්තරේ විශාල ආටිකල් එකක් ලිව්වා මේ මිනිස්සු තමයි රටපාලනය කරන්න හදන්නේ. මහලිකං කියන අපේ ප්‍රධාන භෞතික සම්පත්තිය දිග දන්නේ. තව එකෙක් කියවුවා තෝ දන්නවද කියලා. උඹ 236 කියලා හිතාන ඉන්නේ කොතන ඉඳලා කොතෙන්ද? උඹ ගණන් ගත්තේ හීත ගඟුලේ ඉඳලාද පද්මේ ඉඳලාද? උඹට කවුද මේ හීත ගඟුල පටන් ගන්න දෙන්නේ? උඹ ඉවර වෙන්නේ හරියට තිරිකුණාමලේ මෙතන ඉඳලාද හැතම කණුවක් ගහලා තියෙනද? උඹ කොහොමද දන්නේ ඔතන මාළිගය කියලා වරක? උඹ ඔය කතා කරන්නේ උඹට මේ ගුරාව ගන්නකො 236 අර ආපු කැන්ඩිඩේට් දන්නේ නැහැ කියලා එහෙම හිතා තහනම් කරන්නේ මොන තරම් මෝඩකමද ඔව්වට උගන්වන්නේ. වැදුනා කියන එක පත්තර දිගට ආටිකල් ඒත් මට එදා තේරුනේ නෑ. ගහන්නේ කවුද ගුටි කන්නේ. ඒ තරසියට තේරෙන්නේ නෑ ගහන්නේ කාට ගුටි කන්නේ. මේ විදිහට පටු කරලා තියෙනවා මේ ටික දන්නවනම් දන්න. ඒ ටික දන්නේ නැත්නම් දන්නේ. ඒ මෝල් වහන්සේ ඉන්නේ තන්නේ කර මිත්‍යාපටිපත්ත විද්‍යාව. මහලිගඟේ දිග හැතැම්ම 236 කෝ ලකුණු 100යි. මේ සම්මතයේ කොහෙද කොතන ඉල්ලද කොතෙන්ද 236? ළඟ හැමදාම මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම යනවා ළඟ මැද 236 යුරද 236 236 ඔක සම්මත උනේ සුද්ධ කාලේ එක එකක් නැහැ මොඳම් සම් 236 කියලා කියනවා අනිත් වගේ මේ ඒක හේතුක වාදයකට ගෙනියලා නැත්නම් අධ්‍යාපනය කරන්න බෑ අධ්‍යාපනය කරන්න මේ ලෙඩේට මේ බෙහෙත මේකට මේක කියලා කියනවා බුදුදහමේ සර්වඥතා ඥානය කියලා කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයට ඕක හරියයි. සමාජ විද්‍යාවට ඕක හරියයි. ආර්ථික විද්‍යාවට මේක හරියයි. හැබැයි සත්‍ය ඕක සත්‍ය එහෙම පවතින දෙයක් ලෝකේ නැම වෙනස් වෙනවා. ඉතින් එතකොට ආර්ථික විද්‍යාත්මක කියන කොහොමද අපි ළමයින්ද සිලබස් එකක් හදන්නේ? කොහොමද ප්‍රශ්න පත්‍ර ලියන්නේ? මේ මඟුලක් කතා කරනවා. ඒක ඔය පැත්තක දාන්න ඕනේ මේ ඕගොල්ලෝ බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ගුරුනාථගේ ප්‍රධාන කොච්චරද කියනවා සූත්‍ර පිටකේ එකක් කියනවා උපසම්පදා කියන්නේ මොකක්ද? විනය පිටකේ තව එකක් කියනවා. අභිධර්ම පිටකේ තව එකක් කියනවා. මොකද කරන්නේ? ඉතින් මේ නිසා අපි ගත්තොත් විනයධරය ගහ ගන්නවා අභිධර්ම පිටකෙත් එක්ක නේද? ඔය පැත්තිකෝ බයිල් හරියන්නේ අපේ විනය පිටකේ උපතබ්දා කියන්නේ මේකයි. සූත්‍රයි සීමාව කියන්නේ මේකයි. හරි එකන එහෙන් ගහන බුදුහාම ඉන්නකොටම ගන්න. බුදුන්සේ වැඩ ඉන්න කාලෙම දෙකොල්ල ගහගෙන තමයි බුදුන්සේ බේරන්න බතු පාර්ලිමේන්තුවට ගියේ යන්න තමයි. ඔර්ගාන්ඩයක් කරගන්න. මොකද සංඝයා වහන්සේ ගලෝ ස්වාමීන් වහන්සේ කලබල වෙන්න එපා ඒක සංඝයා බේරගන්න කියලා. මේ බුදුහාමුදුරනේ කියන්නේ. අරකින් අපිට ගන්න බෑනේ. කියන්න ලයිජ්ජයි කියන්නේ. තමයි වෙලාවට ලයික් කපන දවසේ. දැන් නෑ බෑ තාම නෑ කපන්නේ. බලන්න ඒක නිසා අපි භාවනාදී ඉහළට යනකොට යනකොට අපි කවදාකවත් අර ඒක හේතුපාදී අමතක කරන්න එපා. අපි මතක තියාගන්න ඕනේ අපි දැක්කේ මෙන්න මේ විදිහ සරපීති අධ්‍යාපන ක්‍රමයකින් අපි ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ දරුවන්නේ නහොදටන්නේ ඔක්කොම අපි අර දන්න ක්‍රමයේ කිව්වොත් අපි කියනවා දන්නව. අපි දන්න ක්‍රමයේ කිව්වේ නැත්නම් අපි ප්‍රතික්ෂේප කරන දන්නේ. ඒක නෙමෙයි සත්‍ය. සත්‍ය හැමදාම වෙනස් වෙන සුළු එකක්. අනිත්‍යතාවය තමයි සත්‍ය. මේ ළඟ පීලියල තිබුණා ඔය නිව් සයන්ටිස්ට් මැගසින් එකේ. නෑ නෑ. මුත හොඳ මේ මේ ඉංජිනේර කෙනෙක් භෞතික විද්‍යාවේ තියෙන විද්‍යාවේ තියෙන කැතකම පෙන්වන්න දෙන්න කැතක ගැන බොල් බොල් වෙච්ච ගතිය. ඒකෙදී කියලා තියෙනවා රසායන විද්‍යාව කියලා වෙනම ශිෂ්ටයක් තියෙනවා, ජෛව විද්‍යාව කියලා තව එකක් තියෙනවා, භෞතික විද්‍යාව කියලා තව එකක් තියෙනවා. මේ විද්‍යාවල් තිබුණට මේ කට්ටිය හරියට කියන භෞතික විද්‍යාඥයාගේ විශේෂයේක රසායන විද්‍යාවේ විශේෂයේක මේක දැන් වැට ගහලා වෙන් කරගෙන ඉන්නවා. උද්භිද විද්‍යාඥයා ඒක වෙන් කරගෙන ඉන්නවා. නමුත් දැන් මේගොල්ලන්ට වැට හැමදාම වෙනස් කරන්න වෙනවා. මොකද මේ හොයාගත්ත දේවල් නැවත නැවත පච වෙනවා අලුත් දේවල් හොයනවා. දැන් අන්තිමට බලන යනකොට ජීව විද්‍යාවට ආවේනික වූ දැනුම සම්භාරය රසායන විද්‍යාවට කොටසක් ණයට දෙන්න වෙලා තියෙනවා රසායන විද්‍යාව කොටසක් ගන්න වෙලා. භෞතික විද්‍යාවට දෙන්න වෙලා තියෙනවා ගන්න වෙලා තියෙනවා දැන් ඒගොල්ලන්ට ඔක්කොටම පොදු තැනකට එන්න වෙලා තියෙනවලු අනිත්‍යතාවය තමයි ඔක්කොටම පිළිගන්නේ එකම. කියන්නේ ජීවිතය ආදී එක එක දෙක ස්වභාවික ලක්ෂණ තියෙනවා ඊට ආවේලි. ඒක වෙනස් වෙන සුළු නමුත් ඔක්කොම පොදු ලකුණක් තියෙනවා සියල්ල වෙනස් වෙන සුළු. අපි ඒක තමයි මූලධර්ම සම්බදම මූලපරියාය සූත්‍රයේ කිව්වේ පරිඤ්ඤයයන් අභිඤ්ඤයයන් කියනකොට එක එකක් එකන ගන්න මෙහා වෙනමයි අරයා වෙනමයි අරයා වෙනමයි ග්‍රන්ථය දැනගන්න මේ තේරම මොකද්ද එක ධර්මතාවයකට නෑදෑකම් කරන වෙනස් වෙන සුළුයි වෙනස් වෙන සුළු නම් වද දෙන සුළුයි දුකයි එනවා නැට අපි හරිය කැමති මම විද්‍යාඥයෙක් කියන්න මම භෞතික විද්‍යාඥයෙක් කියන්න මම ආර්ථික විද්‍යාඥයෙක් කියන්නේ නමුත් උන්ද දන්නේ නැහැ එහෙම අල්ලාගෙන ඉන්න කෙනෙක් හෝ ධර්මතාවයක් කියලා ඒක ගණයක් නෑ ඒක කුණ්‍යක් නෑ කුණ්‍යේ කණුවක් නෑ මේක වෙනස් වෙන සුළුයි කියලා දැනගත්තාම එයා හිතනවා එහෙනම් මම ඉස්තර ප්‍රතිපත්තිය නෙමෙයි ඉස්තර ප්‍රතිපත්තිය තමයි මේ වෙනස් වෙන සුළු බව පිළිගන්නේ එතකොට තේරෙනවා කිසියම් දෙයක් ඒක හේතුක නෑ ඇයි අර විදියට අවිද්‍යාව එකම ධර්මතාවය නෙවෙයි කියලා කියන්නේ අවිද්‍යාවට හේතුවක් තියෙනවා ආසව. ආසව නිසා අවිද්‍යාව හිතේ එහෙනම් කියන්න ඕන ආසව නැති කරපුවාම ඔක්කොම නැති වෙනවා. නමුත් දෙක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුහාම අවිද්‍යාව පෙන්ලා නැහැ. බුදුන්සේ පෙන්ලා තියෙන එක තණ්හා. සමුදය සත්‍යයේ දුක්ඛ සත්‍යයේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ සමුදය සත්‍යයට පෙන්ලා තියෙන්නේ කොහොමද දෙන්නේ පාටේ? යායන් තණ්හා පොනෝ බහිතා. නන්දි රාග සහගතා. අවිද්‍යාව අවිද්‍යාවනේ වෙන්නේ. ඉතින් එහෙනම් එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ අරගත්ත විදිහට වැටදිනවා. අන්න ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ හේතුඵල ධර්මය අවබෝධ කරනට හැම දෙයක්ම අවශ්‍යයි. ඒ හැම දෙයක්ම ඇවිල්ලා අන්තිමට ගුණ වෙලා එනකොට තේරෙනවා එක හේතුවක් නිසා එක හේතු ඵලයක් පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වෙනවා. ඒ නිසා අපි මේ සියල්ල දකින්නකන් දන්නවා කියලා කියන්නේ ඉක්මන් වෙන්න එපා. ඒක තරුවචනාංශයට පාරයි. භාග්‍යතුන් වහන්සේට දන්නවා මට තේරෙන්නේ නැහැ. මම උන්වහන්සේ අනුව යනවා. අනේ මට කවදා හරි දැරීම ලැබේවා කියලා අපි එතකන් සද්ධාගෙන ඉන්නවා. වීර්යවන්තව කටයුතු කරන යනවා. ඒක නිසා දන්නේ බව දන්නවනම් යම් කිසි කෙනෙක්ට ලොකුම ලොකු පඬිතුකමක් තමයි. ඒකද ඒ මනසට උදව් කරන්න පුළුවන්. මිත්‍යාපටිපත්‍ය විද්‍යාවක් නැහැ. දන්නවා කියලා ඉන්න එක නා මුලින් අහපු කලයක් වගේ කාටවත් උදව් පස්සේ ඒ නිසා දන්නේ නැහැ කියලා දැනගත්තට සැකය කවදාකවත් එන්නේ නැහැ. සැකේ පොරක් එන්නේ නැහැ. දැන් දන්නවා මලඟ තියෙන අඩුපාඩුවක් තියෙනවා මම වැඩි හිටියෙක් ළඟට යන්න ඕන, දන්න කෙනෙක් ළඟට යන්න ඕන. එයාට ඕන නම් දරතිය අතර වැඩ කරන නැත්නම් ගාණක් ගෙවන. දන්නවා කියලා හිතාගත්තම තමයි අපිට උලමුලකම එන්නේ. ඒ නිසා යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ධායනෝ බ්‍රාහ්මනස්ස අතස්ස සබ්බා අපේ අතන්ත අතස්ස කක්කා අපේ සබ්බා එදාට තමයි මේ සැක දුරු වෙලා අපි මේ ලෝක න්‍යාය ධර්මයේ ඒක පුංචි තිතක් විතරයි. ගංගානංගගේ වැලි තලාවේ වැලි ඇටයක් විතරයි අපිට මේ ලෝකෙ පිටවෙන මත ප්‍රකාශ කරන්න පුළුවන් කමන්නේ අපි ලෝකේ කොටසක් වෙනවා. ඒක දැකීමේ හැකියාව අපිට තිබුණා අපිට නිරීක්ෂණය පමණයි තියෙන්නේ. නැත්තම් විදර්ශනා පමණයි තියෙන්නේ. ඒ නිසා අපි ඒක අඩු කරලා මම මේක දැක්ක මම දන්නවා. මේක තමයි ප්‍රධාන හේතුව කියලා අඩු ගන්න මෙයා සමතේ දන්න කෙනා සමතේ ප්‍රස්ක්‍රයිබ් කරන්න හදනවා. විපස්සනා දන්නේ කරන විපස්සනා වන්න මත කරන්න හැදුවට ඒකේ තියෙනවා මොකද්ද මයික් එකක් මාත් දුන්නට අඩු පාඩමක්. ඉතින් මේක නිසා ඉහළට යන්න යන්න යන්න ගොළු වෙන ගතියක් එනවා. කියන්න බෑ මොනවා කිව්වත් මිනිස්සු ඉන්නේ පටලවා ගන්නවා. යාට ඇහිච්ච දේ රුචි දේ එයා කිව්වා කියලා. වැඩිහිටියෙක් කියන දැන් බුදුරජාණන්සේගේ දේශනා උද්දෘත කරන තැන් බලන්න තමන් යන රචනයේට ඕනේ කැලේ විතරක් උද්දෘත කරලා බුදුහාමුදුරුවෝ මෙසේ කියා ඇත කියලා කියනවා. කියලා. වැරද්දක් නැහැ ඇකඩමිකලි හරි. බුදුරජාණන් කියපේකෝ ඒ උද්දෘතයෙන් පෙන්වන්න බෑ. එහෙම එහෙම බුලි කරලා පෙන්වන්න බෑ. පිටු කරලා පෙන්වන්න බෑ. ඒක බහු හේතුක වාදයක් තියෙනවා. ඉතින් එතකොට මේ පුද්ගල ගැන සැක කරලා ඇති පළක් නැහැ. සැකයකින් හම්බෙන්නේ ගොනුවක් නැහැ. සැමයේ යොමු කරවීමක් නැහැ. සැකේ අපි සංවේගයක් කරගත්තා ගමනට ඉන්ධනයක් කරගත්තට කමන්නේ මොටිවේෂන් එකක් කරගත්තට කමන්නේ මේ නමුත් ඒ සැකයට උදව් කරන් ගන්න ඕන. සැකයට ජග් ගන්න යන්න ඕන. නැත්නම් මේ සැකයට යට වෙන්න දාස වෙන්න ඕනයි. මතක තියාගන්න නිවරදා. ඒ නිවර ධර්මයේ තියෙන තාකල් කෑවට පිළිවට සැප ලැබුණට ඉස්පාසුවක් දෙන්න. අපි වෙලාන දෙකට කපු පන්න වගේ උඩ දාන්න ගැතියක්. ඉස්පාසන පිළිගැතියක් ඒක දුරට භාවනා කරගෙන කරගෙන යනකොට අපේ ප්‍රධාන වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රමාසල මේ විචිකිච්ඡාව නැතිවීම නිසා අපි තුමාකාර සාන්තියක් ලබනවා. මොන දේ වුණත් ඊගා මොහොතට ලෑස්තිලා ඉන්න මිසක් ඉච්චි දේ ගැන කනගාටු වෙන්නේ. අපි බුද්ධ ධම්ම සංඝ කියන පිළිවෙත් මේ ශ්‍රද්ධාවෙන් කරගෙන යන්නේ. හරි නම් හරි වැරදි නම් හරි මොනව කරන්නද? ආනේ ගතිය ආවට පස්සේ ඇත්තටම මේ ජේසුස් වහන්සේ කියන විදිහට බරාදින්නෝ වාසනාලද්දෝ කියනවා. මේදා හුලි වැඩ කරගත්ත ඉවරයි මහා මේ මූල ධර්ම ගරු කිරීමක් මේවා මේ රකින්න රණ්ඩු කිරිල්ලක් ප්‍රතිපත්තියක් මොකක්වත් නැහැ. හම්බ කරන කනවා. ඒක ඒක කොනක්. එහෙම ඉඳලා මේක උඩ ඉන්නත් බෑ. අනිත් පැත්තෙන් දැනගන්න ඕනේ දැනගන්න දේ දාස ස්වරූපෙන් තියාගන්න මිසක ඒකට මාස්ටර් වෙන්න ලොක්ක වෙන්න දෙන්න තු පවත්තන්ට නම් ඒව කියන ආතාපිනෝ ජහයනෝ ඒ කියන්නේ කෙලස් තවන වැර ඇතිව කෙලස් දිනි දාව කෙලස් දවමි ඉදිරියට යන ගමනක් තියෙනවා. ඒ නිසා පුදුකෙනාස් ඉස්සලාම පහළ වෙච්ච උදාණය කියලා පෙන්වන්නේ. හැබැයි ඉතින් අපි දන්නවා මේ බුදුනාංශික අනේක ಜಾති සංසාරම් තමයි පළවෙනි උදාන ගාථා. ඉතින් ප්‍රශ්න කරනවා ඇයි ඒක ඉස්සරහට ගන්නේ නැත්තේ කියලා. බුදු වෙච්ච ගමන් උන්වහන්සේට කියුනේ අනේක ಜಾති සංසාරම්. ඉතින් ඒකට අටුවාව දෙනවා කතාවක් අහන්න කෙනෙක් හිටපු නැති නිසා ඒක උදාන්න වැටෙන්නේ නැහැ. නමුත් මේක අහන්න කෙනෙක් හිටියෙත් නැහැ. මේක පස්සේ ආනන්ද හැමතුරෝ වෙන තැනකදී අහුලා ගන්න. අපිට කියප එකක් විදියට. නිසා උදා නාට්‍ය කතාවේදී මේ හුරස් පරස් ටික පෙන්ලා දෙනවා. හරීම නම් පළවෙනි උදාන කතාවේ ඉත්තේ අපේ මේ මට මතකයි ඈ අනේක ජාති සංඛාරා. ඕක මට අටේ පන්තිදී ප්‍රශ්නෙකදී අහලා තිබුණා. බුදුජාන් වහන්සේගේ පළමු උදානේ කියන්නේ. මේ හපනවා හපනවා හපනවා. දන්නේ නැනේ. මං පළමු ඌ දානේ කියලා ප්‍රස්ත ගත්තා. මේ ගේ ලිව්වා මොකද? ඒ කියන්නේ ලියන්න ඕන නිසා ලිව්වා. ඊට පස්සේ ගිහිල්ලා ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලා නිකන් බැලුවා ගුරුවරයන් අහනකොට සමහරට ගුරුවරට දැනතු උත්තරේ දෙවෙනවා වගේ වෙලාවට අහන මේ මොකක්ද මේ කියලා දෙන ඇහුවා. මම උත්තර මම බලමු උදානේ ඔය අහන්නේ කියලා. මම මුද්දන දෝෂයක් නෙවෙයිද කියලා. පළමු දාණයද මේ අහන්නේ නැත්නම් උදානේ කියන එක මම අහලා නැහැ. හැබැයි අනේක ජාති සංසාරෙන් කටපාඩම්. ඉතින් මම අනේක ජාති සංසාරේ වුණා මේ මේ මේ පොත දන්නේ කියලා ලකුණු කපන. මේක නෑ. මේකේ තියෙන 82යි අනේක ජාති සංසාරයක් නැහැ. හැබැයි බුද්ධ ධර්මයේ අටේ වන්දියට බුලන්නේ බලමු දානි කියලා උගන්වන්නේ අනේක ජාති. ඊට පස්සේ අඤ්ඤාසිගත බෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිගත බෝකොණ්ඩඤ්ඤෝ කියලා ධම්මචක්කෙදි උදානයක් කරනවා උදාන. ඒක නෑ මේ. මුණඤ්ඤාමතෝ නිවන් දකපු ගම සෝවාන් වෙච්ච ගම බුදුනාසර උදානයක් වෙනවා. මේ කුණ්ඩඤ්ඤ ගොඩ ගියා. කුණ්ඩඤ්ඤ ගොඩ ගියා. ඒක නෑ. ඉතින් ඒ නිසා අපි ප්‍රශ්න අහන්න ආරෙමේ යනකොට ඔයගේ හරියටම ඒ ප්‍රශ්න ප්‍රශ්න උත්තරේ නෙවෙයි ඕන කරන්නේ ප්‍රශ්න අහන මිනිහා බලාපොරොත්තු වෙන ඕනද කියලා ඒ ටික දුන්නා නම් වෙන්න මොනවත් දෙපා ඔය ඔය තියෙන අමාරුව මොකද්ද මොකද්ද වෙන්න ඕනේ උත්තර ප්‍රශ්න මොකක්වත් ඕනේ ගැළපෙILLක් ඕනේ ඒක දුන්නා පස්සේ ඒක නිසා මේ සැකතුරු වෙලා ඉන්න නම් මේ හැම දෙයකටම මුල් වෙන අර හේතුඵල ධර්මය. ඉතින් ඒක ආස්වාද ප්‍රසවාස කරනකොට ඒ චිත්තක්ෂණයේ වැටෙන දේ පමණයි. ආස්වාස කෙරුවොත් ප්‍රසවාස නොකරින්න බෑ ප්‍රසවාස කෙරුවොත් ආස්වාස නොකරින්න බෑ ආස්වාසයක් කරනකොට ආස්වාසය කරන බව දැනීමක් ඇති වෙනවා ඒ දැනීම නැතුව ආස්වාසෙකුත් නෑ ආස්වාසයෙන් තොරව දැනීමක් ඇති වෙන්නේ නෑ ඉති ආත්මේ හේතුඵල ධර්මයේ දැනගන්නවා කියලා කියන්නේ ආස්වාසයේ ඇති වෙන දැනීම උලම් පීරිගෑම නිසා ඇති වෙන උණුසුම සිතිවිලි ප්‍රසවාසයේ දැනීම උලම් පීරිගෑම නිසා ඇති වෙන ප්‍රසවාසයේ දැනීම දෙක දන්නවනම් ඔය තමයි අපි ලහ ගහනකොට මටයි කිව් වගේ ඒ ඒ චිත්තක්ෂණේ හුස්මක් ගත්තොත් තනිබා දැනීමක් තියෙනවා. නැත්නම් අපු නිින්ද ගිහලා නැත්නම් අපි ක්ලාන්ත වෙනවා. අවදි වෙනවයි කියලා කියන්නේ සතිය කියලා කියන්නේ එළඹ සිටිනවයි කියලා කියන්නේ නිින්ද නෙවෙයි. ක්ලාන්ත වෙලා නෙවෙයි. ඔළුව වික්ෂිප්ත වෙලා නෙවෙයි හුස්ම ගන්නවා. ඒ ඇතුල් වෙන ධාරාව නිසා මෙන්න මෙහෙම දැනීමක් අපිට ඇති කරනවා. මේ හේතු නිසා මේ ඵලය ඇති වෙනවා. ඊට පස්සේ ඒ අනිත් ටික යන්නේ පිට වෙන ධාරාව නිසා මොන වගේ පිට වෙන ධාරාව හේතුව නම් ඵලය මොකක්ද? වම් පාය තියෙනකොට පාය පොළවේ ගැටීම නිසා ඇතිවන දැනීම මොකක්ද? දකුණු පාය ගැටීම මොකක්ද? මේක අල්ලනකොට දැනීම කොහොමද? මේක අල්ලනකොට දැනීම කොහොමද? හේතු බං ගන්නවා. ප්‍රමතු මේ කියන්නේ හත්නට පස්සේ දැනෙන්න දැනුම මේක අංග සම්පූර්ණයි.